බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ යමක් ඇසීමෙන් ඒ පුජ්‍යලයාට අවබෝධයක් ලැබෙනවා නම් ඒ දෙයක් පමණයි. අවබෝධයක් නොලැබෙන දෙයක් උන්වහන්සේ විස්තර කරන්නේ නැහැනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මාත්‍රිකා හයක්. ඒකත් කෙටියෙන් ඉස්සලා අපි කතා කරමු. යං තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථ සංහිතං සාච පරේසං අප්පිය අමනාපන්නතං තථාගතෝ වාචං භාසති බුදුරජාන් වහන්සේ දන්වා යම් කිසි දෙයක් අභූතං ඒක සිදු නොවිච්ච දෙයක් අසත් අතච්ඡං බොරු දෙයක් අනත්ථ සංහිතං වැඩක් නැති දෙයක් සාච පරේසං අප්පිය අමනාපා ඒක අනිත්‍යයට අහන්නක් අප්‍රියයි අප්‍රසන්නයි එහෙම කවදාවත් උන්වහන්සේ දේශනා කරන්නේ ඒක එක මාතෘකා. යංච තථාගතෝ වාචං වාචං ජානාති භූතං තච්ඡං අනත්ත සංහිතං සාච පරේසං අප්පිය අමනාපා නතං තථාගතෝ වාචං භාසති. සමහර දෙයක් බුදුරජාණන්ස දන්නවා සත්‍ය වූම දෙයක්, සිදු වූ දෙයක්. නමුත් ඒක අහන්නන්ද වැඩක් නැති දෙයක්. අනර්ථකත දෙයක්. හැබැයි අහන එක්කෙනාටත් ඒක අප්‍රියයි අප්‍රසන්නයි. ඒවත් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ යංච තථාගතෝ වාචං ඥානාති බුහූතං තච්ඡං අත්ථසංහිතං සාච පරේසං පිය අප්පියාමනාපා තත් කාලඤ්ඤෝ හෝති තථාගතෝ තස්සා වාචාය වේයාකරණාය බුදුරජාණන් වහන්සේ දන්නවා යම් කිසි කාරණයක් බුහූතං සිදු වෙච්ච දෙයක් තච්ඡං සත්‍ය වූ දෙයක් අත්ථ සංහිතං වැඩදායක දෙයක් සාච පරේසං අප්පියාමනාප හැබැයි ගහණේ කියන අයට අප්‍රසන්නයි අප්‍රසන්න වුණත් උන්වහන්සේ සුදුසු වෙලාවෙ හැම දෙයක් දේශනා කරනවා. දැන් අපි හිතමු දෙව්දත්තරුන්ද අර කෙලතොල්ලගේ අපි තනක් තියෙනව නේද? ආපායිකෝ, නේරයිකෝ, කප්පට්ටෝ, දේවදත්තෝ ආපාය පාපහට යන කෙනෙක්. නේරයිකෝ නරකයට යන කෙනෙක්. කප්පට්ටෝ කල්පයක් නරකේ ඉන්න කෙනෙක්. අතේකෙච්චෝ පිළියම් කළ නොහැකි කෙනෙක්. ඉතින් ඒක සත්‍යයි. සිදු වෙනවමයි. හැබැයි අහන්නේ කෙනාට ප්‍රිය නෑ. නමුත් ඒ ගවස් වේලාට උන්වහන්සේ දැන් සමහර විට භික්ෂුන් වහන්සේලා අතරින් යමෙක් වැරද්දක් කරලා ඇවිල්ලා ඉතින් ඒක ඉදිරියේ සාකච්ඡා කරනකොට ඉතින් සත්‍ය වශයෙන්ම වැරද්ද කියලා තියෙනවා. ඒලාට උන්වහන්සේ කියනවා අනනෝච්චේක මෝග පුරිස අනුරූපං අපපති රූපං හිස් පුජ්‍යලයා මේක බොහොම නුසුදුසු දෙයක්. කියලා අර නිකන් වචන වශයෙන් අප්‍රසන්නයි. නමුත් මෝග පුරුෂ කියන එක සත්‍ය වූ වචනයක්. ඒ කියන්නේ ඒ කුජලයා හිස් පුජලිය. ඒ කුජලයා උසස් ගුණයක් නැති නිසා නේද අත්හැර දුන්නේ. ඒ වාගේ ওই තුන්වෙනි පියවරේදී සුදුසු නම් අවශ්‍ය නම් අවශ්‍ය වචනයක් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට හතරවෙනි මාත්‍රිකාව යම්පි තථාගතෝ වාචංජානාති අභූතං අකච්ඡං අනත්ත සංහිතං සාඨි පරේසං පියාමනාපා නතං තථාගතෝ වාචං භාසති සමහර දෙයක් තියෙනවා සිදු නොවිච්ච දෙයක් අසත්‍ය දෙයක් අහන්නන්ද වැඩකුත් නැති දෙයක් හැබැයි අහනවා නම් කියයි මනාපයි එහෙම දේවල් කවදාකවත් අය අනර්ථයේ පිණිසනේ පස්වෙනි මාතෘකාව යම්පි තථාගතෝ වාසං ඥානාති බොහෝතං තච්ඡං අනත්ත සංනිතං තත්ත සංපි සාජ පරේසං යාමනාපන්නතං තථාගතෝ වාසං භාස සමාරතයා කියන හරියටම සිදුවෙච්ච දෙයක් ඒක සත්‍ය වූ දෙයක් නමුත් අහන්නන්ද වැඩක් නැති දෙයක් අහනවා නම් ප්‍රියයි මනාපයි ඒවත් කවදාකවත් කියන්නේ නැහැ හයවෙනි මාතෘකාව තමයි මුළු තුන් පිටකෙදම බොහෝසෙන් කියන්නේ යංචකෝ තථාගතෝ වාචං ඥානාති භූරං පච්ඡං අත්ථ සංවිතං සාචේ පරේසං කියා මනාපා තත්ථ කාලඤ්ඤෝ හෝති තථාගතෝ තස්සා වාචා වියාකරණයි බුදුරජාණන් වහන්සේ යමක් දන්නවා ඒක ඒකාන්තයෙන් සිදුවෙච්ච දෙයක් ඒක සත්‍ය වූ දෙයක් අහන්නන්ද දෙලොවට වැඩදායක දෙයක් අහන්නන්ද ප්‍රියයි මනාපයි ඒක සුදුසු පරිද්දෙන් සුදුසු තැන දේශනා කරනවා ඔය මාත්‍රුකාහය දේනා කරේ මහත්මියෝ මේ අබේ රාජකුමාරයාට. අබේ රාජකුමාරයා ඊට කලින් බෞද්ධයෙක් නෙමෙයි. නිගණ්ඨනාථ පුත්‍රගේ දායකයෙක්. ඉතින් එක දවසක් නිගණ්ඨනාථ පුත්‍ර මෙයාට උබතෝ කෝටික ප්‍රශ්නයක් උගන්වන බුදු අඳුරමින් අහන්නේ. කවුද? එතකොට ඔය දෙව්දත් පෙරණ ගැන විස්තර කතා කරපු කාලේ අතරේ තමයි සිද්ධිය. අසහන්නේ කිව්වා මේ තථාගතයන් වහන්සේ පරිසුදස් කියනවාද කියලා. එතකොට නැතේ කිව්වොත් අහන්න එහෙනම් අර දෙව්දත්තරුන්ගේ පරුසබස් කිව්වේ. ඉතින් ඇතේ කිව්වොත් කියන්නේ එහෙනම් ඔය තථාගතයන් වහන්සේගේ මහා කරුණාවෙන් ඇති වැඩේ මොකද්ද? ඉතින් ඔන්න අබේ රාජ කුමාරයා කියන්නේ බිම්බිසාර රජුගේ පුතෙක් නෙමෙයි. එයා තාත්තා බෞද්ධයා වුණාට තව බෞද්ධ වෙලා නැහැ. හැබැයි ආගේ පින තියෙනවා. ඉතින් පස්සේ කල්පනා කළා මම මේ අහන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගෙදරට වඩම්මලා දානිකුත් දීලා. නිකම්ම ගිහින් ප්‍රශ්න කරන්න හොඳ නැහැ කියලා ඉතින් ගිහින් ආරාධනය කළා ගෙදර වඩින්න. ඉතින් වැඩියා. ගානේ දීලා කුඩා අතදරුවෙක් වඩාගෙන ඇවිල්ලා වාඩි වෙලා ඉතින් මේ ප්‍රශ්නේ ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ තථාගතයන් වහන්සේ නපුරු බස් කියනවාද? එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ශාදි කුමාරය ගැන තථාගතයන් වහන්සේ කිස්තිර නිගමනයක් කියනකොට මේ අසුරුසනක් ගෑවා. ඒ මොකද? මට නිගණ්ඨනාථ පුත්‍රෝගයන් නෙවෙයි මේකට මෙහෙම කියයි මෙහෙම කියන්නකො මෙහෙම කියන්න කියලා. එතකොටයි බුදුරජාණන් වහන්සේ මේ කියන මාත්‍රකා හය ඉදිරිපත් කෙරේ. තථාගතයන් වහන්සේ කතා කරන්නේ මෙන්න මේ ක්‍රමයට. ඒතර තුන්වෙනි පීවරේ කියවන්නේ ඒකාන්ත සත්‍ය වූ විද්‍යමාන වූ අහන්නන්ද යඩදායක වූ එහෙම නමුත් අහන්න අප්‍රියයි. එහෙම දේවල් සුදුසු නම් අවස්ථානුකූලව ප්‍රකාශ කරනවා. පටගෙ ඉතින් නෙමෙයි. උනාසගේ මෛත්‍රියේ කරුණා පෙරකොට ඇති පෙරකොට ඇති නුවණින් තමයි ඒක ප්‍රකාශ කරන්නේ. ඊළඟට අදින් 6 වෙනි මාතෘකාව තමයි මුළු තුන් පිටකයෙන් වැඩියෙන් දේශනා කරලා තියෙන්නේ. සත්‍ය වූ විද්‍යමාන වූ අහන්නන්ද වැඩදායකෝ අහන්නන්ද ප්‍රේමනාකෝ ධර්මදේශනය තමයි බුද්ධ වචනේ තියෙන්නේ. ඒ අනුව අපේ මහත්මයා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා. දැනගත්තට මනුෂ්‍යයන්ට අවශ්‍ය දේ පමණයි ඉදිරිපත් කරන්නේ. නිදසුනක් වශයෙන් අපි කියමු යම්කිසි රෝගියෙක් වෛද්‍යවරයෙක් ළඟට එනවා. ඉතින් වෛද්‍යවරයා බොහෝසෙයින් රෝග ගැන දන්නවා, බෙහෙත් ගැන දන්නවා. රෝග නිදාන දන්නවා, ඒකට සුදුසු බෙහෙත් වර්ග ඔක්කොම දන්නවා. ඉතින් මේ රෝගියාට අවශ්‍ය බෙහෙත කියනවා විනා Taman දන්න බෙහෙත් ඔක්කොම යාට කියන්නේ නෑ නේද? එහෙම කියලා වැඩක් නෑනේ. ඒ රෝගියාට අවශ්‍ය දෙහෙත විතරයි යාට ඉදිරිපත් කරන කියන්නේ මේක මෙහෙමයි පාවිච්චිකයි මෙහෙමයි ගුණදායක වෙන්නේ පවතින්නේ කියලා. ඒ වාගේ බුදුරජාන් වහන්සේ දෙවියන්ට, මිනිස්යන්ට, ගිහියන්ට, පැවිද්දන්ට, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන්ට යමක් යමක් දේශනා කරන්නේ ඒ ඇත්තන්ට අවශ්‍ය දෙයි. ඒ ඇත්තන් යම්කිසි ධර්මයක් ඇසීමෙන්, අනුගමනය අනුගමනය කිරීමෙන් මාර්ගඵල අවබෝධ කරගන්නවා නම් මාර්ගඵල ලබන්න පින්නනොදී නම් දෙව්ලොවට හරි යනවා නම් ඒ සඳහා අවශ්‍ය දේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා දේශනා කරනවා. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන කියනකොට කියනවා අසාමන්ත පඤ්ඤෝ කියලා. අසාමාන්ත කියන්නේ අන් කෙනෙකුට සමීප කරන්න බෑ. එතන කියනෝනේ ලස්සන නිදසුනක් අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරේන බුද්ධස්ස භගවතෝ ඥානමුඛේ ආපාතං ආගච්ඡanti අතීත අනාගත වර්තමාන වූ යන්තා ධර්මයට ඒ සියල්ල සරුවඥන් වහන්සේගේ ප්‍රඥා දොරටුවට සම්මුඛ වෙනවා යාවතකං ඥානං තාවතකං ඤෙය්‍යං යන්තා දති යුතු නම් ඒකා නුවණ තියෙනවා. යාවසකඤ්ඤයන් තාවසකඤ්ඤාන. දති යුතු දේ යම් පමණද එපමණම නුවණ පැතිරී තියෙනවා. ඤෙය්‍ය පරියන්තික ඥානං ඥාන පරියන්තික ඤෙය්‍යයි. නුවණ තියෙන්නේ දතයොත් හිම් කොට කෙලවර දක්වා. දතයොත් තියෙන්නේ නුවණ කෙලවර කොට. නුවණට දතයොත්ක් වෙන්නේ නැහැ. අඤ්ඤමන්නේ පරියන්තත්ථයිනෝතේ ධම්මා. මේ හරියට එකට එකක් කෙලවර කොට ඇති සංසන්දනේන්ද්‍රයන් ගත යුතු දෙයයි ප්‍රඥාවයි. ඒකට නිදසුනක් කියනවා මේ පෙට්ටියක උපමාව. යම්කිසි මංජූසාවක් තියෙනවා යට පේනයි උඩ පේනයි. මේ පියන් දෙක එකකට එකක් ගිලිහි යටට වැටෙන්නේ නැහැ. උඩ තියෙන යට පියනේ ගානට පිට වෙනවා. යට පියන උඩ පියන ගානට පිට වෙනවා. දෙක එකට සංසන්දනය වෙනවා. ඒ වගේ තමයි යන්තාක් ධාතු උපදේ නම් ඒ තාක් නෝන පැතිරී පවතිනවා. යන්තාක් නෝන පැතිරී නම් ඒ තාක් ධාතු උපදේ පියනවා. දතියුතු දේ හිම්කොට නුවණ පවතිනවා නුවණ හිම්කොට දතියුතු දේ තියෙනවා නුවණ ඉක්මවා දතියුතු දෙයක් නැත එහෙම කියලා කියනවා ඥානං අතික්‍රමෙත්වා ඤේයපතෝ නැති නුවණ ඉක්මවා දතියුතු දෙයක් වෙන්නේ නැහැ සතුට සියල්ලම උන්වහන්සේ දන්නවා. ඉතින් මේ ලෝකේ ආරම්භයයි ලෝකේ අවසානය උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දන්නවට ඒක නිමාව කියන්න ගියා නම් අවුරුදු ලක්ෂයක් ජීවත් වෙන බුදු කෙනෙකු උන්වහන්සේ අවුරුදු ලක්ෂයම මුල කියන්න ගියා නම් ඒක කියලා ඉවර කරන වෙලාවට දිගයි. ඒකයි ඒකේ අදහස. ඉතින් එහෙම කීමෙන් නැති වැඩක් නෑනේ. එහෙම කීමෙන් නැති වැඩක් නෑ. දැන් අර ලෝකයේ කෙලවර හොයන්න කියලා අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ආව රෝහිතාසය කියලා බ්‍රහ්මයෙක්. ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි මම මීට පෙර ජාතියේ මනුලව අවුරුදු 120ක් ආයු ඇති තාපස කෙනෙක්. අභිඥා බල තිබුණා. මම වයස 10 20 ඉඳලා අභිඥාලාභීව මුළු ලෝක ගණන් කර කර ගියා. ලෝක ගණන් කර කර ගියේ කොහොමද? එක ලෝකයක එක පියවරක් ඊළඟ ලෝකෙ අනිත් පියවර. ආහාර ගැනීම ශරීර ප්‍රතිගාමන වේලාවල් හැර අනිත් හැම වෙලාවෙම ඒවා ගණන් කර කර ගියා. අවුරුදු 100ක් ඇවිල්ලා මට බැරිුණා ලෝකෙ කෙලවර දැකගන්න. මට ඕනේ ස්වාමීන් වහන්සේ මේ ලෝකෙ කෙලවර දැකගත්තද කියලා අහගන්න. බුදුරජාණන් වහන්සේ මම ලෝකෙ කෙලවර දැකගත්තා. ඒක මේ පාගමනින්වත් 이르දිගමනින්වත් ගිහින් දකින්න දෙයක් නෙමෙයි. එහෙම පාගමනින් 이르දිගමනින් යන්න පුළුවන් හේකුත් නෙමෙයි. හැබැයි ලෝකයේ කෙලවර නොදැක දුක් කෙලවර පිළියෙමුකුත් නොමැ කියලා ලස්සනට උපමාවක් දේශනා කරා. ඉමස්මින් යේව ව්‍යාමමත්තේ කලේබරේ සසංයම්මි සසන සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධෝපායංච පඤ්ඤා මේ බඹයක් පමණ වූ සංඥාවක් සහිත වූ මනසක් සහිත වූ මේ කලේබරයෙහි කලේබර කියන්නේ මේ රූප කයෙහි මේ ලෝකයක් තියෙනවා ලෝකයේ ආරම්භෙත් තියෙනවා ලෝකේ නැති තැනක් මේකම තියෙනවා නැති තැනේ මාර්ග නැඳුනට යන මාර්ගෙත් මේකම තියෙනවා එන ලස්සන දේශනාවක් කළා. අනේ මේ බ්‍රහ්මයා සෝවාන් වෙලා තමයි ආපහු ගියේ. ඒ කියන්නේ මේ පංචස්කන්ධය දැක්කනම් දැකීමෙන් පස්සේ මුළු ලෝකෙම දැක්කා වෙනවා. ඒකයි කිය අදහස. කියන්නේ මේ ලෝකය කියන්නේ කොටින්ම ස්කන්ධ ලෝකයේ පළමු කෙන ගන්නවානේ. ස්කන්ධ ලෝකයේමයි අවයව මේ හැමතැනම තියෙන්නේ. ස්කන්ධ ලෝකයේ ඉතින් ඒක මේ තමන්ගේ බඹයක් පමණ වූ ශරීරාභ්‍යන්තරී ස්කන්ධ ලෝකේ දැක්කනම් තුන් ලෝකේම අපි දැක්ක වෙනවා. අතීතෙත් දැක්කා අනාගතෙත් දැක්ක වෙනවා. ඉතින් ඊට පස්සේ අමුතියෙන් අය ලෝකේ හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කළා. ඒක නිසා දැන් ඔය බොහෝ අන්‍ය ලබ්ධිකයන් විතරක් නෙමෙයි මේ බෞද්ධයන් උනත් ඕක බොහොම ප්‍රශ්න කරනවා. කවදද මේ සත්‍ය මුලින් ආරම්භ වුනේ? කවුරුද මේ ලෝකේ මුලින් ආරම්භ වුනේ? ඒකට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පටිච්චසමුප්පාද දේශනීක වගන්තිය උප්පාදාවා භික්ඛවේ තථාගතානං අනුප්පාදාවා තථාගතානං තිතාවසා ධාතු යදිදම් ධම්ම තිතතා ධම්ම නියාමතා ලෝතර බුදුරලෝ පහළ වුණත් පහළ නුනත් මේ ලෝක ස්වභාවයේ නැමැති හේතුඵල ධර්මතාව හැමදාම පවතිනවා බුදුරුවෙක් කරන්නේ දැක ගන්න අවබෝධ කරගෙන ලෝක ස්වභාවය ලෝකෙට පෙන්වලා දෙනවා. මේකේ මුලක් පෙන්වන්න බැරි මහත්මයෝ දැන් කියනවානේ අනුමතග්ගෝ යන් සංසාරෝ පුම්බා කෝටින පඤ්ඤායති මේ සසර මුලාග පෙන්වන්න බෑ මුල් කෙලවර අග කෙලවර පෙන්වන්න බෑ ඒ පෙන්වන්න බෑ කියන එකේ තේරුම අගක් මුලක් නැති නිසා මොකද රෝධික අගක් මුලක් පෙන්වන්න බෑනේ දැන් රෝධ කියන්නේ රවුමක් ඒ රවම මේකන්තා මුල මෙතන අග කියලා පෙන්වන්න බෑ. හැම පැත්තම ඒක වාගේ. ඒ වාගේ මේ හේතුවයි ඵලයයි හේතුවයි ඵලයයි කියන මේ සම්බන්ධතාව ගණන් සංඛ්‍යා කරලා බැලුවොත් ඇත්තම වටවමක් වාගේ. දැන් අපි බුදුරජාන් වහන්සේ උගන්වනවා අපට ඉස්සෙල්ලාම හේතුවට මුලින් දැකගත හැකි වෙන්නේ හේතු ඵලයයි. හේතුවට මුලින් අපිට දැක ගන්න පුළුවන් හේතු ඵලය. දැන් අපි හිතනවා අපි දැන් වයසට යනවා. ජරාව කියන්නේ ඒකනේ. වාසයට යනකොටදී මොහ පුරා යනවා. මේ වාසයට ගියේ ඇයි? අපි උපන්න නිසානේ. අනේ ජාතිපස්ය ජරා. ඉතින් මරණය තව අපිට හේමතුවට අතලඟදී එනවා. එතකොට ඇයි මේ ජාතිය ඇති උනේ? ජාතියට හේතු වෙච්ච කර්ම භවයක් තිබුණා. ඒ කර්ම භවයට මොකද්ද හේතු උනේ? ඒක ඕනකම් ඇති වුණා. උපාදාන. උපාදාන මොකද්ද මේ හේතුවක් කියලා තියෙන්නේ? ආසාව පිළිමොන්න මොකද හේතු උනේ? වින්දනය. වින්දනය කියන්නේ සැප දුක් වින්දනය. සැපක් විඳිනකොට තව හිතෙනවා සැප ලැබෙන්න. දුකක් විඳිනකොට අනේ මට සැප ලැබුවා කියලා හිතෙනවා. ඒ වින්දනය නිසා මේ ආසාවල් ඇති වෙනවා. වින්දනයක් ඇති වුනේ මොකද? වින්දනයක් ඇති වුනේ මේ දොරටුවට අරමුණු වෙන දේවල් නිසා. ඒ කියන්නේ අත ඇහෙන් යමක් දැකලා සතුට වෙනවා දුක් වෙනවා. කනෙන් අහලා සතුට වෙනවා දුක් වෙනවා. ඔයාගේ දොරටු හයක් අපිට තියෙනවා. ඒ දොරටු හයට අහු වෙන දේවල් නිසා අපි ආස්වාදයක් විඳිනවා. ඒ දොරටුවයි මොකද මොකක් නිසාද ඇති වුනේ? දොරටුවයට ස්පර්ශ කියන එකනේ එකනේ කියන්නේ. ඒක හේතු වුනේ ඒ සිත් පහළ වෙන අවයව කියක් කියන නිසා. දැන් ඇස කියන්නේ හිත් පහළ වෙන තැන. කන හිත් පහළ වෙන තැන. නාසිකාව, දිව, කය, අනික මනෝද්වාර. ඒතකොට ඒ වැටුනේ මොකද? මේ රූපයි නාමයි දෙකක් තිබෙච්ච නිසා. රූපයි නාමයි මොකද නිසාද ඇති වුනේ? මුලින්ම පටිසන්ධියක් කියලා එක්තරා චිත්ත පරම්පරාවක් එතන චිත්ත කිව්වට තනිකරම හිත නෙමෙයි ස්කන්ධ පහක් හටගත්ත නිසා. ඇයි ඒක හටගෙන තියෙන්නේ? ඊට పూర్ව භවයක සිදුවෙච්ච කර්මයක් නිසා. ඒ කර්මී මොකද සිද්ධ වෙන්නේ කොහොමද? නොදන්නාකම නිසා. ඒක කියන අවිද්‍යාව කියලා. අවිද්‍යාව මොකද නොදන්නකම ඇති උනේ? අය නොදන්නකම ඇති උනේ අර ජරා මරණ ආදීන් ඇති වෙන පීඩාවෙන් ආශ්‍රව කියන කෙලෙස් ඇති වුණා. අනේ මට දුකයි මම දුක් විඳිනවා. ඔය වගේ හිතෙනකොට ආශ්‍රව. එතකොට අයමත් මුලට දැස්සා. අයමත් තවමට ගිහිල්ලා පළදරම මුලට දැස්සා. දැන් ඊළඟට හේතු ධර්ම බලනොත් ඒත් එහෙමයි. අවිද්‍යාවෙන් කර්ම. කර්ම නිසා උත්පත්ති. උත්පත්ති නිසා නාම රූප ගැන ගොඩවල් දෙකක්. ඒ දෙක නිසා දොරටු හයක්. ඒ නිසා ඒ වින්දනය කරන්න හේතු වෙන ස්පර්ශ හයක්. ඊළඟට වින්දන හයක්. තෘෂ්ණා හයක්. උපාදාන හතරක්. ඊළඟට අයමත් කර්ම. අයමත් කර්මෙන් ජාති. දැන් මේක නිකන් ඊළඟට ඒ තවම යනවා. ජාති නිසා වාසයට යාම, ජරා ලක්ෂණ, වේද රෝග, මරණ, තිවතර ශෝක පරිදේව දුක දෝමන සුපායාස. ඒ නිසා අයමත් ඇති වෙන ආශ්‍රව, අයමත් තෘෂ්ණා, අවිද්‍යාව මේක රවම. ඉතින් රවමක මුලාව පෙන්වන්නේ කියෝ ඒක නිකන් බුයඩක් වෙනවා. ඒක මුල පෙන්නන හිතවලා බලන්න මෙන්න කොයිලාරි මුලක් හිත මේ පොළොවේ කියන්නේ ඒක තමයි මුල. එතනින් පටන් ගන්න ඕනේ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සත්පුද්ගල කියන සංඥාව නෙමෙයි සත්පුද්ගල සංඥාවට හේතු වෙච්ච ස්කන්ධයන්ගේ පැවැත්ම තමයි දැලුවේ. පැවැත්ම. එතකොට මේ පැවැත්මානකොට ඔය අතීතෙන් අනාගතෙත් ඔක්කොම එක රවමක තියෙනවා. ඉතින් දැන් සමහර කෙනෙක් අහනවා කොහොමද මේ පොළොව ඇති උනේ? ඉතින් අහනවා මේ දෙවියෝ මැවෙ නැත්නම් කොහොමද මේ පොළොවක්? මේ කඳු මුදුන් ගංගාවල් ඉරහඳ මේවා කොහොමද ඇති උනේ කියලා. ඒකටත් අපේ බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා හටගත්ත හැටි ගැන. දැන් අපි කියවනේ බුදුරු පහළ වුණත් නූපන්නත් මේ ලෝකයේ ඇතිවීම නැතිවීම හේතුඵල සම්බන්ධතාවයෙන් සිද්ධ වෙනවා. දැන් ඔන්න ඒකට දැන් අර මහත්මිය කියන්නේ ෆාදර් කෙනෙක් ඇහවා කිව්වනේ මේ පින් පව් කොතෙන්ද අටගත්තේ කියලා. <laughs> ඉතින් ඇත්ත වශයෙන් ඒක හටගත් එකතර තමයි චිත්තසංතතිය. <laughs> චිත්තසංතතිය මේක හටගත්තේ ගස්කොලන් වල නෙමෙයි. දැන් ගස්කොලන් වලින් ගෙඩි මල් අට ගන්නවා. <laughs> ඒවට ගන්න පින්පව්. පින්පව්වට ගන්න මේ සිත තුල. සිත එකක් එකක් වූ සිත තුල හටගන්න ස්වභාව තමයි පින්පව් කියන්නේ. කුසල අකුසල දෙකම කොම කියන්නේ. එතන පින කියලා කියන්නේ කොටින්ම හිත පිරිසුදු වෙන දේ පින. හිත අපිරිසුදු වෙන දේ භව. එතකොට මේ තවත් දුරට කියනවා නම් හිතේ නරක ගති දුර වෙන්න තැන කුසල. ඒක කුසල. නරක ගති එකතු වෙන තැන අකුසල. කොහොම කියලා කියනවා. නුවණින් තොරව කරන දේ අකුසලයි නුවණින් යුක්තව කරන දේ කුසලයි එහෙමත් කියනවා එතකොට බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා මේ ලෝකයෙහි ඇතිවීම නැතිවීම දියුණු වීම පිරිහීම මේ ඔක්කොටම හේතුව ලෝකවාසී සත්ත්ව සංඛ්‍යාවෙන් ගැලෙන මේ ස්කන්ධ වලට ගන්න අයහපත් දේ නිසා පිරිහෙනවා යහපත් දේ නිසා දියුණු වෙනවා කියන්නේ අකුසල නිසා පිරිහෙනවා කුසල නිසා දියුණු වෙනවා අකුසල නිසා ලෝකයේ වෙනසෙනවා කුසල නිසා ලෝකයේ සැකසෙනවා මේකයි පිළිවෙල. දැන් ඔන්න අපි ලෝක කතාවට හැරුණොත් දැන් අපි මේ ජීවත් වෙන කල්පය කල්ප කියන්නේ අපි කියන්නේ කල්පයේ ආරම්භයක් තිබුණා. දැන් මනුෂ්‍යෝ ලෝකේ වාසය කරනවා. මේ මනුෂ්‍යයන්ගේ මුල්ම අවස්ථාවේදී මනුෂ්‍යයන්ගේ ආයුෂ බොහොම දිගයි. කොච්චරද අසංකේයයක් කියනවා. ඒ අසංකේ යාවස ටිකෙන් ටික ටිකෙන් ටික බහැලා බහැලා බහැලා බහැලා බහැලා ඔන්න 40000ට බහැනි කාලේ කකුසඳ බුදුහාමුදුරුවෝ ලෝක පහළ වෙච්ච කාලයයි. ඒ කාලෙකින් අසංක ගණන් දෙන නිවන් දැක්කා. ඒ ශාසනයෙන් පස්සේ ඉතින් අයමත් ටිකෙන් ටික ආවස බහැලා 10 වසරට බහැලා 10 වසරේදී මිනිස්සෝ තිරිසන් සතුන් වගේ ජීවත් වීම නිසා විනාශයක් වුණා. අයමත් කුසල් කිරීමෙන් ටික ටික වැඩි වෙලා අසංකේයට ගියා. අයමත් අසංගෙන්ලා ටික ටික බහගෙන ඉන්න ඔන්න දෙවෙනිවට අවුරුදු 30000 කාලේ කෝණාගමන බුදුහාඳුරුව ලෝපහල වුණා. ඒ ශාසනයේ තිතින් කාලේ ගත වෙලා ගිහින් වුණ අය 10 වසරෙට බහැලා සත්‍යයන්ගේ විනාශයක් වුණා අකුසල නිසා. අය විතුරු ටික දෙනා කුසල කිරීමෙන් ටිකෙන් ටික පරම්පරාවෙන් පරම්පරට වැඩි වෙලා අසංකේ දක්වා ගියා. ඉතින් අයමත් ටිකෙන් ටික බහගෙන බහගෙන ඇවිල්ලා ඔන්න 20000ක් පරාමාස තියෙන කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුදු වුණා. ඒ ශාසනෙත් ඉතින් ඒ තියෙන තාක්කල් තිබිලාන්න සත්‍යයන් අමත් අනුග පිළිවෙලින් පිළිහිලා දසවර්ෂයට බැහැලා සත්ත්ව විනාශයක් වුණා. අයමත් කුසල් කිරීමෙන් අසංකේ දක්වා ගියා. අයමත් දැන් බැහැගෙන ඉනවිලා අපේ අවුරුදු 100 කාලේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වුණා. දැන් ඉතින් ඒ ශාසනය අන්දාසක අතුරුදහන් වෙනකොට අයමත් පිළිහිලා ගිහිල්ලා දසවර්ෂයේදී සත්ත්ව විනාශයක් වෙනවා. අයිමත් ඉතුරු ටික දෙනා කුසල කිරීමෙන් අයිති උදු වෙනවා. මෙහෙම වාර 20ක් සිදු වෙනවා. ඒ 20 ඉවර වෙනකොට මේ ලෝක සත්‍යයේ දේශ මූල අකුසල් වැඩි නිසා තරහ, දේශ කියන්නේ තරහ, තරහ මුල් කොට ඇති අකුසල් වැඩි නිසා මේ මේ මුළු ලෝකෙම විනාශ වෙන්න පටන් ගන්නවා. එක එක සක්වලකනේ සක්වලවල් කෝටි ලක්ෂයක්. දැන් අපේ මේ භූතලයේ හැර තවත් මේ සක්වලවල් කෝටි ලක්ෂයක් එක මණ්ඩලයක්. කොහොම මේ ඒ සත්‍යයන් අර සත්‍යයන්ගේම හිත් පැතිරීම නිසා දේශ උස්සන්න වීමෙන් ගින්නෙන් විනාශ වෙන විනාශයක් සිද්ධ වෙනවා. ඉතින් මුළු මුළු ලෝක ධාතු කොහොම ගිනගෙන මේ විනාශ වෙන හරියට කපුරු පිච්චුනා වගේ. දුමානක් වගේ කරමුණු පිච්චෙනවා. අන්තිමේදී පිච්චෙන්න යනවා කොච්චරද දිගු කාලයක් අපි කියවනේ අර අසංඛයේ ඉඳලා 10ට බහතු වාර 20ක් කියලා එච්චර කාලයක් යනවා. විනාශේ ඉන්නේ. ඊට පස්සේ ඒ ලෝක ධාතු තිබිච්චි තොර මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 3 ඔක්කොම විනාශ වෙලා ඝනාන්ධකාර වෙනවා. හුස්ම පොදම් ගන්න තරම්වත් සුලඟක් නැහැ. සුලඟක් මොකක්වත් නැහැ. තනිකර ඝන අන්ධකාර වෙනවා. ඒකට කියන අජට ආකාශ කියලා. එහෙම තියෙන අර වාගේ අන්තරසංඛ්‍ය 20ක කාලයක්. අර අපි කියවන අසංඛ්‍යය ග්‍රහයට බැහැෙන පාර 20ක් ඉච්ඡර කාලයක් තියෙනවා හිස්ව. ඉතින් හැබැයි ඔය විනාශ වෙන්න අවුරුදු ලක්ෂයකටත් ඉස්සර වෙලා ලෝකෙට පණිවිඩයක් ලැබෙනවා මිනිස්යන්ට. ඒක නිසා මිනිස්සු ලහි ලහියේ කුසල් කරන්න ගන්නවා. මනුලෝකයේ ධ්‍යාන වඩන්න බැරි වෙච්ච ඇත්ත දෙව්ලොවට ගියන් ධ්‍යාන වඩනවා. ධ්‍යාන වඩා ආභාසරින් හිට බමතලේට යනවා. අපාය සත්‍යොත් ගොඩ වෙනවා. ඒගොල්ලොන්ට තියෙන අපරාපරි වේදනීය කියන කුසල කර්ම. ඒගොල්ලෝ මනෝලෝට දෙවලෝට ඇවිල්ලා ඉදි ධ්‍යාන වඩා බඹලෝ යනවා. නියති විසුදු ගත්තටම යන්නේ නැහැ. ඒගොල්ලෝ අර විනාශ වෙන කෝටි ලක්ෂයක් සක්වලින් ඈත පිටම පිට ඈත සක්වලක අපායට මාරු වෙනවා. ඉතින් ඒ අත්තන් අය ගොඩාක් කලකින් තමයි මෙහි ඉඳවනම් ඉඳ ලැබෙන්නේ. එතකොට දැන් ඔන්න මේ ඒ අජට ආකාශ වෙච්චි කෝටි ලක්ෂයක් සක්වල ප්‍රදේශයේ දැන් හිස් භූමියක් භූමියක් නේ අහසක්. ඒ ඉන්න අතර ඒ ඉහළ ගිය බ්‍රහ්මයෝ ඉහළ ගිය බ්‍රහ්මයෝ ඒගොල්ලෝ මේ මාර්ගඵල අභාපයම නෙමෙයිනේ. ඒ ඇත්තන්න තියෙනවා දස සංයෝජන කියලා මේ සංසාරයක ආශාවල් මුල් කොට ඇති බැඳීම් 10ක්. ඒවා නිසා අර කලින් හිතියේ තැන් ගැන ආශා කරනවා. දෙව්ලෝ හිටිය ඇත්ත දෙව්ලෝට ආසා කරනවා. බඹලෝ හිටිය ඇත්ත බඹලෝට ආසා කරනවා. විනාශ වෙච්ච තැන් ගැන. මනුෂ්‍ය ලෝකෙ හිටිය ඇත්ත මනුෂ්‍ය ලෝකය ගැන හිතනවා. දැන් මේගොල්ලෝ ධ්‍යානලාභී පිරිසක්නේ. දැන් සාමාන්‍ය මනුෂ්‍ය වගේ නෙමෙයි. ඒගොල්ලොන්ගේ තේ නීවරණ කියන කෙලෙස් නෑ. කොටිම සමුදාචාර වශයෙන් එහෙම කෙලෙස් පහළ වෙන්නේ නෑ. ඒගොල්ලෝ හිතලා මෙහෙම තියෙන්න ඕනේ, මෙහෙම තියෙන්න ඕනේ, මෙහෙම තියෙන්න ඕනේ කියලා අර කලින් තිබිච්ච දේවල් හිත හිතා ඉන්නවා. ඒ විදිහට අසංකේය අප්‍රමඤ්ඤ තිරසක් බඹලෝ ඉඳගෙන හිතනකොට ඒ චිත්තය ප්‍රත්‍යකොටගෙන මහත්මියෝ අර හිස් අවකාශයේ අජඨාකාශයේහි පිනිබෑමක් වැනි ආ මේ වතුරක් ඇති වෙනවා. ඉස්සෙල්ලා පිනිබෑමක් වැනි ඊට පස්සේ ටික ටික වර්ෂා වර්ෂා ඇති වෙලා ඇති වෙලා ඇතිලා බොහෝ කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් යනකොට ඔන්නේ අර හිස් අවකාශයේ ජලාශයක් වෙනවා. ඔක්කොම සිත නිසා අරගොල්ලොන්ගේ චිත්තය ප්‍රත්‍ය කොටගෙනයි මේ ඔක්කොම සිදු වෙන්නේ. ඉබේ නෙමෙයි. දැන් අපි ගහක් ළඟට ගිහිලා වුණා නිතර නිතර එතන හිතනවා නම් මේ ගහ හොඳට වැඩෙන්න ඕනේ, මේ ගහට හොඳට මල් හැදෙන්න ඕනේ, මේ ගහට හොඳ ගෙඩි හැදෙන්න ඕනේ, මේ ගහට පමෝ වහන්න එපා. හිතනවා නම් ඒ ගහේ ඒ தත්ත්වය ඇති වෙනවා. දැන් අපි අහලා තියෙනවා ගෙවල් ආශ්‍රිතය තියෙන මේ කටහඬ ඇහෙන තැන්වල අනිත් පොල් ගස් වලට පොල් ගෙඩි වැඩි. ගහක් සාරයි. මර්ගසුත් ඒ වාගේ. මොකද මේ මිනිස්යාගේ කතා හඬ හිත ඒකට එදෙනවා. දකින දකිනකොට හිතන අනේ මේ ගහ ඉක්මනින් හැදුනොත් හොඳයි, ලස්සනට හැදුනොත් හොඳයි. ඒ වාගේ හිත නිසා මේ උතු සම්මුත්‍රානික වශයෙන් උතු කියන්නේ කාල ගුණය. සම්මුත්‍රාන වශයෙන් මේ විශාල ජලාශයක් වෙලා ඒ ජලාශයේ සම්පින්දණය වී සම්පින්දණය වෙවි අර කලින් විනාශ වෙච්ච බ්‍රහ්ම ලෝක තුනේ ඇති වෙනවා. කලින් විනාශ වෙච්ච දිව්‍ය ලෝක හයේ දීට ඇති වෙනවා. ඒ දුරක් ප්‍රමාණ වටක් ප්‍රමාණ ඇතුළු. ඊළඟට මනුෂ්‍ය ලෝකයේ අනුපිළිවෙලින් මේ පොළොව තලයේ ඇති වෙන හැබැයි තාම ඝනාන්ධකාරයි. ආලෝකයක් මුකුත් නැහැ, ඉරක් හඳක් නැහැ. ඒවත් විනාශ වෙලා. ඒ කොහොම දීර්ඝ කාලයක් ඇවෑමෙන් බඹලෝ ආයුෂ කෙලෙමෙල වෙච්චි බ්‍රහ්මයන් අතුරින් අපි අවිල්ල ඕපපාතික වශයෙන් මේ බුදුතලයේ පහළ වෙනවා. ඒගොල්ලොන්ට ශරීරාලෝකයේ තියෙන ප්‍රීතිය ආහාර කොටගෙන අහසෙන් යන්න පුළුවන්. පියතන අනේ මං තනියෙන් නෑ තවත් කවුරුහරි ආවොත් හොඳයි. ඔන්න තවත් එනවා. තවත් එනවා මොහොම කියන බඹලුවෙන් චුත වෙවි චුත වෙවි ඕපකාතික වශයෙන් බොහෝ දෙනෙක් පහළ වෙනවා. ඉතින් ඒ ඇත්තන්ගේ දැන් ටිකෙන් ටික ආශාවල් ඔන්න ඇති වෙනවා. ඒ ඇත්තන්ට පේනවා ඒගොල්ලෝගේ ආලෝකයට මේ පොළොව තලයේ මිදලා තියෙනවා. නිකන් ගිතිල් මන්දිය වාගේ රසවත් දෙයට කටගාල බන හරිම රසයි. ඕක කැබ්බැයි. ඒතර ටිකක් ශරීර ඕලාරික වෙනවා. තවත් ඒක දිංග අඩු වෙනකොට ඕන පොළවේ හැදෙනවා හතු වර්ග. ඕකටත් ආසා කළෝ කොහොම ටික ටික රස තෘෂ්ණාවල් නැති වෙනවා. අන්තිමේදී මිනිස්සෙම මනස කර්තයට වැටෙනවා. ඊට පස්සේ අසින් යන්න බෑ. ශරීර ආලෝකේ නෑ. ප්‍රීතිය ආහාර කරගෙන ඉන්න බෑ මොනවාරි කෑමක් ඕනේ. ඉතින් ඔය ස්වයංජාත ඇල් කියලා වර්ග පහළ වෙනවා. ඒ ඔක්කොම උතු සමුත්තානිකයි. ඉතින් එහෙමින් අතර දැන් මේ මනුලෝක දෙවලෝ ඉන්න කාලේ ස්ත්‍රී පුරුෂ භේදයෙන් හිටියානම් ඒ தත්ත්වය දැන් මතු වෙනවා. ඊට පස්සේ ඒවා ආරක්ෂා කරගන්න ලැජ්ජා බය රැකගන්න ඕන නිසා ගෙවල් දොරවල් හදා ගන්නවා. ඒවට අර සංසාර පුරුද්දට ඒවා එක එක ධාති කරගන්න ඒගොල්ලෝ නුවණ පහළ වෙනවා. ගෙවල් හදා ගන්න හැටි. ඉතින් ඔහොම ගිහිල්ලා අන්තිමේකින් දැන් ඉන්න මිනිස්යන්ගේ මට්ටමට මේගොල්ලෝ සකස් වෙනවා. ඉතින් ආයස් ප්‍රමාණය දිග නිසා සම්පත් හොඳයි. සම්ප්‍රසකය අයමත් ඔය අධිහත ලෝභ, දෝෂ, මෝහ, උපක්ලේශයන් හිතේ වැඩෙන්න වැඩෙන්න එක්කෙනෙකුට නෙමෙයි ලෝකාසේ අනන්ත සත්‍යයන්නේ. අයමත් ආස වර්ණ සබ්බල ඥාන පිළිලා පිළිලා 10ටම වෙනවා. ඇවිල්ලා ත්‍රිසංගණ සත්‍යයන් වෙන බවට පත් වෙනවා. දැනුත් මිනිස්සෝ කියන්නේ නැද්ද? දැනුත් අර දැන් අපේ මහත්මයලාගේ අපේ වැඩිහිටියන් කාලේ වගේ නෙමෙයිනේ. දැන් ඉන්දෙන්නේ මිනිස්යන්ගේ ගුණ ධර්ම බොහෝම අඩු වේගන යනවා. ඒ වේගෙම යනවා. දුක දිග බලන්නේ නැහැ. හොඳ නරක හිතන්නේ නැහැ. ඒකින් ඉස්සර කාලේ මිනිස්සු එහෙමනේ අපි දැකලා අහලා තියෙන හරිම සංවරයි, හරිම සාමකාමී, ඉවසිලිවන්තයි, දුර දිග කල්පනා කරනවා ඒ වාගේ. ඉතින් ඒ ඒෙන් තත්ත්වකෝ බහැලා ගිලා ත්‍රිසං සත්වයන් වල අයමත් විනාශන අයමත් එක දිනෙක ඉතුරු වුණාම කුසල් කරන්න පටන් ගන්නේ. ඉතින් අය දිනු වෙනවා. මේක ලෝක ස්වභාවය. ඒතර මේ ලෝකේ ඔය සම්පත් වැඩි වුණේ ඒ ඒ සත්ව සංඛ්‍යාවන්ගේ හිතේ මෛත්‍රී, කරුණා, ශ්‍රද්ධා, ප්‍රඥාදී ගුණ වැඩි වෙන්න වැඩි වෙන්න. ඒවා අඩු වෙන්න අඩු වෙන්න ප්‍රශ්න, ලෝභ, දෝෂ, මෝහ ආදී ගති වැඩි වෙන්න වැඩි වෙන්න මේ පිරිහීම ඇති වෙලා විනාශ වෙනවා. ඉතින් මේක කරන කෙනෙක් නෑ. මේ ඉබේ සිදු වෙනවත් නෙමෙයි. හේතුවක ඵලයක්. හේතුඵල සම්බන්ධතාවයෙන් සිදු වෙනවා. ඉතින් අත්වාසයෙන් ඔය ත්‍ත්වය බුදුරජාණන් වහන්සේ අවස්ථානුකූලව දේශනා කරනවා මිසක් හැමෝටම දේශනා කර කර නෙමෙයි. දැන් ඉදාවයි මම කිව්ව රෝහිතාස කියන බ්‍රහ්මයාට අසු නිසානේ දේශනා කෙරෙන්නේ. ඇසූ නිසා යාට අවශ්‍ය දේ දේශනා කළා ඊටත් වඩා දේශනා කරන කොච්චරවත් කිව්ුණාට දැන් අර එක දවසක් භික්ෂුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ බලන්න අතට ගත්ත කොළ ටික මේ කොළ ටිකද වැඩි මේ කැලේ කොළද වැඩි ස්වාමීනි අතට ගත්ත කොළ ටික බොහොම ටිකයි ඒ වගේ මහණෙනි මේ කැලේ තියෙන කොළ අප්‍රමාණයි වගේ මා දන්නා දේ අප්‍රමාණයි මම දේශනා කරන දේ මේ කොළ ටික වාගේ සුවල්පයි මොකද පෙන්වන්න පුළුවන් මේ ටික එතකොට මේ පොළොවේ පස් ටිකක් අරගෙන පෙන්නනවා. මේ පස් ටික බොහොම ටිකයි. පොළොවේ පස්සෙට වැඩි. ඒ වගේ අපි දන්න දේ මේ දකියුතු දේ අනන්තයි. මේ අතරගත දේවල් අපි දේශනා කරපු දේ බොහොම ටිකයි කියලා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ සියල්ල දැනගත්තා නමුත් අවශ්‍ය දේ හැර අනවශ්‍ය දේවල් දේශනා කරන්නේ නැහැ. ඉතින් අවශ්‍ය දේ ටික දැනගත්තා නම් කෙනෙකු ඒ ටික ඇති ඔහුගේ සිත දියුණු කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය.